සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. ඒ අනුව අපේ ජීවිත තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ. හොඳයි අද අභිධර්මය ගැන කතා කරන දවසේ නමුත් අපි හැමදාම මේ දිනවල සාකච්ඡා කරන කාරණාව මොකක්ද කියලා තව ටික දවසක් යනකම් මූලික කොටස ආය මතක් කරනවා. මතක් කරන්නේ මොකද්ද කරන්න යන්නේ කියලා. අභිධර්මය ගැන බොහෝ විවිධ මත පැතිරුණා පසුගිය කාලේනවත් අභිධර්මය දිහා බලන්නවත් එපා කියලා වගේ අදහස් පැතිරුණා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි දන්නවා තියෙන මතිමතාන්තර මොකක් වුණත් ඔය ඔක්කොම පැත්තකට දාන්න දේශනා කරලා තියෙන ධර්මය අපේ ජීවිතය ගැන. එහෙනම් අභිධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ නම් ඔන්න ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි ධර්මයෙන් කරන්නේ ධර්ම ධර්මයේ භාවිතයෙන් සිද්ධ කරන්නේ ජීවිතයේ ඇත්ත తত্ত্বය තේරුම් කරගන්න එක. ඉතින් මම හැමදාම කියනවා ජීවිතයේ ඇත්ත తত্ত্বය කියන්නේ මොකද්ද? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය. එතකොට ඒවා තේරුම් ගන්න කෙනෙකුට මේ ලෝකෙට ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අභිධර්මයේ අවබෝධයෙන් ත්‍රිලක්ෂණය මතු වෙන්නේ නැත්නම් අපේ තුල අභිධර්මයේ ත්‍රිලක්ෂණය මතු කරගන්න, ධිට්ඨි විසුද්ධිය මතු කරගන්න, කාංකාවචරණම සුද්ධිය මතු කරගන්න, ආදි වශයෙන් මේකේ තියෙන කථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න, ගලප ගන්න බැරි නම් අභිධර්මයේ ඉගෙන ගන්න එකේ තේරුම නෑ තරත් නිකම් මොන හරි කාරණාවක් කියන ගත විතරක් වෙනවා. ඉතින් ඒකෙන් අපි ජීවිතේට ගලපලා මේ ධර්ම එකතු කරගන්න ඕනේ. ඒක නිසා වෙන් අපි මේක ගලපලම කතා කරනවා. දැනට කතා කරමින් ඉන්න කොටස ගැන මම පොඩ්ඩක් මතක් කරන්නම්. මේ අපි එක එක ඒවා දකිද්දි එක එක ඒවා අහද්දි එක එක ඒවා විඳිද්දි සහ එක එක ඒවා මතක් වෙද්දි නේද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් වලට එක එක දේවල් ගෝචර වෙද්දී අපිට නොයෙකුත් සිත් පහළ වෙනවද නැද්ද? සිත් පහළ වෙනවා. මේ පහළ වෙන සිත් විවිධයිද නැද්ද? හිතා විවිධයි. මේ සිත් පහළ වෙනකොට ඒ සිත් පහළ වෙනවා පහළ වෙනකොට ඒ දැනීම ඇති වෙනකොට ඒ සිත් පහළ වෙන්න හේතු වෙන සිත නොවන තවත් ක්‍රියාවන් වගේක් තියෙනවා. සිත නොවන තවත් ක්‍රියාවන් වගේක් තියෙනවා. ඒවට කියනවා චෛතසික කියලා. එතකොට මේ චෛතසික කියලා කියන මේ දේවල් හරියට මේක මෙන්න මේ වගේ අපි තේරුම් කරගත්තේ හොද්දක රසය කියලා කියන්නේ. හොද්දක රසය සිතනම් ඒ රසය හැදෙන්න එකතු වෙන දේවල් වගේ තියෙනවා. ඒවා වෙනස් වෙනස් විදිහට එකතු වෙනකොට ඒ කියන්නේ අපේ මව්වරු කියන්නේ ඔකට රෙසිපි එක කියලානේ නේද? ඒකට ඒවා එක එක විදිහට එකතු වෙනකොට රසය වෙනස් වෙනවා. එක එක විදිහට එකතු වෙනවා රසය වෙනස් වෙනවා. පොඩ්ඩක් හරි වෙනස් කරපුවාම රසය පොඩ්ඩක් හරි වෙනසක් එනවා. රසය කියන්නේ එකක් එකතු කරලා එකතු වෙලා තියෙන දේවල් කියන්නේ තව එකක්. ඒ වාගේ එකතු වීම කියන එක නැතුව රස ඇති වෙන්නේ නැහැ. එහෙනම් එකතු කරන ද්‍රව්‍ය කියලා කියන්නේ රසය නොවන හැබැයි රසයට හේතු වෙන රසයට අන්‍ය වූ ඒ රසය උපදින්න හේතු වූ ක්‍රියාවන් වගේක්. හරිද? සිත කියන්නේ හරියට රසය වගේ, චෛතසික කියන්නේ හරියට අර එකතු වෙන දේවල් වගේ. මේක අපි තේරුම් ගැනීම සඳහා පුංචි උදාහරණයක් හැමදාම පාවිච්චි කරා මේ දින ටිකේම වේදනා සංග්‍රහය ආරම්භ වෙන තුරු අපිට මේක කියලා දෙන්නම වෙනවා හැමදාම. දැන් බලන්න මොකද ඕන වෙලාවක මේ අභිධර්ම පාඩමට ඕනම වෙලාවකට අලුතෙන් කෙනෙකුට එකතු වෙන්න පුළුවන් වෙන විදිහටයි අපි මේක සංවිධානය කරගන්නේ. එහෙනම් බලන්න පොඩ්ඩක් කල්පනා කරලා කොහොමද මේක මෙන්න මේ වගේ එකක් පාසලක් තියෙනවා මේ පාසලේ ළමයි ඉන්නවා හරිද මේ පාසලේ නොයෙකුත් සමිති තියෙනවා. සමිති සමාගම් තියෙනවා අපි දන්නවනේ. සමිති කීපයක් තියෙනවා සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය, ඉංග්‍රීසි සමිතිය, ක්‍රීඩා සමිතිය ඔය විදිහට කීකේ සමිති කීපයක් තියෙනවා. අන්න ඒ තියෙන සමිති හැදිලා තියෙන ළමයින්ගේ. නේද? අන්න බලන්න සමිති හැදිලා තියෙන්නේ ළමයින්ගේ. දැන් ගොඩාක් පාසල ගැන ළමයි ගැන ඒ සමිති ටික ගැන දන්න ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාට ගෙන් අපි අහනවා අහවල් අහවල් සමිතියේ ඉන්න ළමයි කවුද? ඒ ගුරුවරයා ඒ ටික දන්නවද නැද්ද? හොඳ ගුරුවරයෙක් නම් දන්නවා. සිංහල සමිතියේ ඉන්න මේ ළමයි ටික, ඉංග්‍රීසි සමිතියේ ඉන්න මේ ළමයි ටික, සාහිත්‍ය සමිතියේ ඉන්න මේ ළමයි ටික කියලා. ඔන්න එකක්. හරිද? ඒ ටික දන්නවා. ඊළඟට එක ළමයෙක් ගත්තාම මේ ගුරුවරයා දන්නවා ඒ ළමයා කොයි කොයි සමිතියේ ඉන්නේ කියලා. එහෙම කියන එක සාධාරණද නැද්ද? එකම සිද්ධිය දෙපැත්තකට දන්නවා. නේද? එකම එක දැන් ඔක්කොම ළමයි ටික කියන තමයි සමිති හැදලා තියෙන්නේ. නේද? සමිති ටිකයි ළමයි ටිකයි. නමුත් හොඳට දන්නවනම් මේ ගැන එයාට කියන්න පුළුවන් නේද? මේ මේ සමිතියේ ඉන්නේ මෙන්න මේ ළමයි ටික. හරිද? ඒ වගේම එක ළමයෙක් ගත්තොත් එයාට කියන්න පුළුවන් මේ ළමයා මෙන්න මේ සමිති ටිකේ ඉන්නවා. එකම දේ තමයි වෙලා තියෙන්නේ. හැබැයි වෙන දෙපැත්තටම කියන්න පුළුවන් වෙන්නේ. ඕනේ. එහෙනම් අභිධර්මයේ දන්න අපිට දැන් අපි කියන්නේ සිතක් හැදෙන්නේ චෛතසිකයන්ගේ එකතුවෙන් කියලා කිව්වනේ. නේද? සිතක් හැදෙන්නේ චෛතසිකයන්ගේ එකතුවෙන් කියලා කිව්වනේ. එහෙනම් බලන්න ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් මොනවද කියලා දැනගන්න ඕනේ. එක චෛතසිකයක් ගත්තාම ඒ චෛතසික කොයි කොයි හිතවල යෙදෙනවද කියලා දැනගන්න ඕනේ. හරි සිත් ටික කියන්නේ සමිති ටික වගේ. චෛතසික කියන්නේ ළමයි ටික වගේ. සිත් ටික කියන්නේ සමිති ටික වගේ. ඒ සමිති හැදෙන්න හේතු වෙච්ච ළමයි ටික තමයි චෛතසික වගේ. එහෙනම් ඔන්න කෙනෙක්ගෙන් අහපුවාම හොඳට අපි ගැන දන්න, තමන් ගැන දන්න. කෙනාට කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ මේ සිත් හැදෙන්න මේ මේ චෛතසිකයන් එකතු වෙලා තියෙනවා කියලා. ආය වෙනම චෛතසිකයක් ආවා කියනවා. මේ මේ චෛතසිකය මේ මේ සිත් යෙදෙනවා කියලා. හරිද? මේ මේ චෛතසික මේ මේ සිත් යෙදෙනවා කියලා. අන්න ඒකෙන් අපි ඒ ටික තමයි දැන් දැනගන්න ඕනේ. ඒ ඒක එහෙම කියන්න නම් ළමයි ටික හරියට දැනගන්නත් ඕනේ. සමිති ටික හරියට දැනගන්නත් ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම චෛතසික ටික හරියට දැනගත්තා. ඒ වගේම සිත් ටික ගැන කතා කරා. පළවෙනිම චෛතසික ගැන කතා කරා. ඒවා හොඳට විග්‍රහ කරගත්තා. ඊළඟට සිත් ගැන කතා කරා. දැන් ඊට පස්සේ අපි ඒ ඒ චෛතසික වල යෙදෙන ඒ ඒ චෛතසික යෙදෙන සිත් මොනවද කියලා කතා කරා. ඒ ඒ චෛතසික යෙදෙන සිත් මොනවද කියලා ඒ කියන්නේ ඒ ඒ ළමයි ඉන්න සමිති මොනවද කියලා සම්පූර්ණ විස්තර කතා කරා. ඒ ඒ චෛතසික යෙදෙන්නේ මෙන්න මේ සිතේ මෙන්න මේ සිතේ මෙන්න මේ සිතේ තමයි මේ ඒ ඒ චෛතසිකයන් යෙදෙන්නේ එක චෛතසිකයක් අරගෙන ඒ චෛතසිකේ මෙන්න මේක යෙදෙනවා. ප්‍රකීර්ණ චෛතසිකය ගත්තා ප්‍රකීර්ණ චෛතසිකය ගත්තා ඒ ටික මෙන්න මේක යෙදෙනවා කියලා නීති ටිකක් කතා කරා. හරිද? එතකොට ඒ ටිකත් කතා කරලා ඉවරයි. දැන් අපි ඒකට කියනවා සංප්‍රයෝග ණය කියලා. ඒකට කිව්වා සංප්‍රයෝග වෙන ආකාරය. නීතිය. ණය කියන්නේ එහෙමයි. සංප්‍රයෝග ණය කියලා. දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ සංග්‍රහ ණය ගැන පටන් ගන්න තියෙන්නේ. මොකක්ද මේ කියන්නේ? සිත්වල යෙදෙන චෛතසිකයන් මොනවද? හරිද? ඒ ඒ සිත් ගත්තාම ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් මොනවද කියලා. සිත්වලේද චෛතසිකයන් ඒකට කියනවා සංග්‍රහ ණය කියලා. එතකොට සිත් අපි දන්නවා සිත් එක ගැන අපි දැන් ගොඩක් කතා කරා 89ක් කෙටි වශයෙන් සහ විස්තර වශයෙන් ගත්තොත් 121ක් කියලා. එතකොට ඇයි අපි මේවා කතා කරන්න කියන එකත් දැන් බලන්න ඒ ඒ සිත්වල දැන් සිත් ටික ගත්තාම ඒ ඒ සිත් කියන්නේ සමිති ටික වගේ චෛතසිකයන් ළමයි ටික වගේ එක සිතක් ගත්තම ඒ සිතේ යෙදෙන චෛතසික මොනවද? සිත් වල දෙන චෛතසිකයන් තමයි දැන් හොයන්න යන්නේ. ඒකට කලින් එතකොට මේ මේ ළමයා යෙදුන සමිති ටික මේ මේ චෛතසික යෙදුන සිත් මොනවද කියලා. මේ ක්‍රියාවලිය ගත්තම අපිට හොඳට තේරෙනවා මේක මේ මගේ ළඟ සිද්ධ වෙන ක්‍රියාවලියක්. මම දන්නවද? මෙච්චර සංකීර්ණම මේක මෙහෙම සිද්ධ වෙනවා කියලා මම දන්නවද? එහෙනම් මගේ ක්‍රියාවලිය මමවත් දන්නේ නැහැ. නේද? එතකොටම තේන ඒක මට පාලනය කරන්න පුළුවන්ද? ආ එහෙනම් ගැඹුරෙන්ම චිත්තචෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම ගැඹුරෙන්ම අපිට තේරුම් ගන්න පහසු වෙනවා මේ ක්‍රියාව මගේ වැඩ නෙවෙයි. එහෙනම් ආත්මද අනාත්මද? මගේ ළඟ සිද්ධ වෙන මේ සිත් හැදිල්ල සිතයි සිත සිතුවිලි නේද හැම දෙයකටම මූලික වෙන්නේ හැම දෙයකටම මූලික වෙන්නේ සිත සහ සිතුවිලි එහෙනම් මගේ ළඟ ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙල මගේ ළඟ ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙල තමයි ඒක මමවත් දන්නේ නැහැ. ඒක එහෙනම් ආත්ම ධනාත්ම දන්න අනාත්ම ලක්ෂණය ඇතුළේ. ඒතකොට මේක වේගෙන් වේගෙන් වේගෙන් ඇතිව නැතිව ඇතිව නැතිව යන ආකාරය දකිනකොට නේද ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනවා. ඒක හැම නිමේෂයෙම වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්නකොට මේ වගේ වේගවත් වැඩපිළිවෙලක ක්‍රියාකාරීත්වය දැනනකොට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. එහෙනම් අභිධර්මයේ තුලින් අපිට ත්‍රිලක්ෂණය ප්‍රකට කරගන්න ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. ඉතින් අනිත් එක තමයි අපි කතා කරන ධිට්ඨි විසුද්ධියේදී මේ නාම પરම්පරාව ගැන කාරණා හොයනකොට විශේෂයෙන්ම මේ කාරණාවලදී කොහොමද මේ සිත් ඇති වෙන්නේ කියන එක දැනගන්නකොට සිත් වේදි වශයෙන් සහ එක එක එක එක අවස්ථාවල මගේ සිතේ ස්වභාවය හොයනකොට අපිට තේරුම් ගන්න පහසු වෙනවා අභිධර්මයේ දන්න කෙනෙකුට ධිට්ඨි විසුද්ධිය ඇති කරගන්න ඉතාමත්ම පහසුවක් ඇති වෙනවා ditthi visuddhiya ඇති කරගන්න නාම රූප පරිච්ඡේද ඥානය එතකොට පච්චේ පරිග්‍රහ ඥානය ආදි වශයෙන් එතකොට මේ පැත්තෙන් ditthi visuddhiya සංකායතන visuddhiya වගේ දේවල් වලදී අපි ධර්ම දැනුම ඉතාමත් ඕන වෙනවා කොහොමද කමන්නේ දැන් අපි මේ ටික කතා කරමු හිමින් කතා කරන්න ටික උගේ තියෙන්නේ පහසු වෙන්න නම් අපි නිකම්ම කියන්නේ නැතුව මේක අංක වලින් ඒ කියන්නේ අංකණය කරලා කතා කරනකොට තමයි පහසු වෙන්නේ. එතකොට අපිට ඒක අර හොඳට වෙන් කරගත්තාම නීති ටික පහසුයි නිකම්ම කියන් කිව්වහම ඔක්කොම පැටලෙනවා වගේ. හරි. ඒකින්ද අපි කලින් තිබ්බ නීති ටිකත් අංකණය කරලා මෙන්න මෙතන මෙහෙම නීතියක් තියෙනවා මෙහෙම නීතියක් තියෙනවා මෙහෙම නීතියක් තියෙනවා. චරචිත්‍ර සාධාරණ ස්ටයිල්ස් වලට මෙතර නීති තියෙනවා. මේ ඒ විදිහට ප්‍රතිනක චෛතසික වලට මෙතර නීති තියෙනවා කියලා කතා කරේ. දැන් සිත් වශයෙන් බෙදලා ඒ සිත් වලට එන චෛතසික ටික කතා කරන්න යන්නේ. අපි දන්නවා සිත් කිව්වහම සිත් ටික බෙදෙනවා කොටස් පහකට මූලික වශයෙන් මතකද බලන්න ලෝකෝත්තර ලෝකෝත්තර සිත් වශයෙන් 40යි. හරි. මතකද මොනවද ලෝකෝත්තර සිත් කියන්නේ මාර්ග සිත්, ඵල සිත් නේද? එතකොට මාර්ගඵල දැන් සෝවාන් සකදාගාමි අනාගාමි ආරිහත් කියලා කිව්වහම එතන 4යි. ඊට පස්සේ ඒක එතන මාර්ග සහ ඵල කියවම 4.2 8යි. ඒක ධ්‍යාන පහෙන් වැඩි වුණාම 40යි. ලෝකෝත්තර සිත් 40යි. ඊළඟට මහග්ගත සිත් කියලා කියන්නේ රූපාවචර අරූපාවචර කුසල. මේක එතකොට ඒවා ඒ ටික වැඩි වෙනකොට එතන එක තැනක ධ්‍යාන වශයෙන් 3 5යි අනිත් තැනක ආකාසඤ්ඤායතන ආදි වශයෙන් 4යි. එතකොට කුසල විපාක ක්‍රියා වශයෙන් තුන තුන එනකොට 4 3 12යි අතන 4 5 මේ 20යි එතකොට 4 3 12යි 5 3 15යි 20 නේ 3 වරක් 5 සහ 3 වරක් 4 නේද එතකොට 3 වරක් 4 ආපහම 12යි 3 වරක් 5 ආපහම 15යි එතකොට 27යි ආගල්දේ රූප කියන්නේ රූපාවචර අරූපාවචර වෙනකොට රූපාවචර 15යි අරුත් අවතර 12යි වශයෙන් අපිට ලැබෙන සිත් 27ක්. ඊළඟට මෙන්න මේ එතකොට කාම සෝබන සිත් එතකොට ඒ තියෙන්නේ එතකොට රූපාවචර ලෝකෝත්තර මහග්ගත සහ ඊළඟට තියෙන්නේ ඒ පැත්තෙන් කාමාවචර සිත්. එතකොට කාම සෝබන සිත් 24යි අකුසල් සිත් 12යි අහේතුක සිත් 18. ඒ කියන්නේ කුසල් පැත්තෙන් ගත්තොත් 24යි කාමශෝභන කිව්වේවා. අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි. ඔන්න ඔය විදිහ තමයි සිත් කැඩුනේ. නේද? එතකොට මේ මේ වෙන් වෙලා තියෙන සිත්වල යෙදෙන චෛතසික 90 නීති ඔක්කොම තියෙන 33ක්. මම හිතුවේ මේ නීති ටික වෙනම දැනගෙන කතා කරනකොට බොහෝම පහසුවෙන් අරගෙන තියාගන්න. හරිද? නැත්නම් මේ කියන ගමන ලියා ගන්න කෙනෙකුට ලියා ගන්න පුළුවන්. මට බොහෝ දිනක මතක් කරා චුට්ටක් හිමින් ඉස්සෙල්ලාම සරේවක්වත් කියන්නේ. එතකොට ලියා ගන්නත් පුළුවන් අපිට කියලා. ඉතින් එහෙමනම් දැන් අපි ඔන්න දැන් ලියා ගන්නත් හදනවා ඉක්මනට ඉක්මන ලියා ගන්න. මොකද අවශ්‍ය නම් දැන් උදෑසන ධර්මයේ ශ්‍රවණය කරනවා වගේම රෑ 10ට ගුවන් විදුලියෙන් මේක ඉතිරි ටික ලියා ගන්න පුළුවන්. ආය අවශ්‍ය නම් රෑ 12ට මේ ධර්ම දේශනාව විකාශනය වෙන හින්දා දවසකට තුන් සැරයක් ඕන නම් ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට ඒකින්ද ලියා ගන්න පුළුවන් ඕනනම් සාමාන්‍යයටත් එහෙම නැත්නම් ප්‍රතිගත කිරීමක් නැත්නම් මම දන්න හැටියට අන්තර්ජාලය හරහා දවසක් පහ වුණාට පස්සේ ඕනනම් ආය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. කොහොම හරි කමක් නැහැ. දැන් අපි මේ නීති ටික බෙදලා යන විදිහ බලමු. අපි දන්නවා කලින්ම ලෝකෝත්තර සිත් 40ක් තියෙනවා. ඒ ලෝකෝත්තර සිත් 40 නීති පහක් තියෙනවා. නීති කියන්නේ ණය. හරි? ක්‍රම එතකොට මොනවද චෛතසික ඒ ඒ ලෝකෝත්තර සිත් 40 චෛතසික යෙදෙන ආකාර පස් ආකාරයක් වෙනවා. හරිද? ඊළඟට මහග්ගත සිත් 27යි කියලා මම කිව්වා. නේද? මහග්ගත සිත් 27යි 27යි කිව්වා. රූපාවචර රූපාවචර ධ්‍යාන ඔක්කොම පහයි. අරූපාවචර ධ්‍යාන හතරයි. ඒවා ඔක්කොම කුසල විපාක ක්‍රියා වශයෙන් තුනෙන් වැඩි වෙනකොට 15යි 10 15යි 12යි 17යි කියලා. අන්න ඒ ඔක්කොම ටික එකට ගත්තාම මහග්ගත සිත් 27ට තියෙනවා අර වගේම නීති පහක්. හරි? නීති පහක් කියන චෛතසිකයේ යෙදෙන ආකාර පහක් තියෙනවා. ඒතර ඒවා නීති වශයෙන් අපිට මතක තියාගන්න පුළුවන්. ඊළඟට කාමසෝබන සිත් 24ක් තියෙනවා. හරිද? එතකොට මේ එන්නේ කාමාවචර සිත්වල කාමාවචර සිත්වල සෝබන සිත් 24ක් තියෙනවා. ඒ 24ට තියෙනවා නීති 12. මොනවද චෛතසික යෙදෙන ආකාර 12ක් තියෙනවා. ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික කියන්නේ මේකට කියන්නේ මොන ණය කියලාද? සංග්‍රහ ණය. එහෙනම් ලෝකෝත්තර සිත් 40 නීති 5යි. මහාගත සිත් 24 නීති 5යි. කාමසෝබන සිත් 34ට නීති 12යි. ඊළඟට අකුසල් සිත් 12ක් තියෙනවා. අකුසල් සිත් 12ට තියෙනවා නීති 7ක්. හරි. අකුසල් සිත් 12ට නීති 7යි. අහේතුක සිත් 18ක් තියෙනවා. අහේතුක සිද්ධාහට ගැන අපි කතා කරනකොට ඒ වගේ චෛතසික යෙදෙන ආකාරවල වෙනස්කම් හතරක් තියෙනවා. එහෙනම් නීති හතරක් තියෙනවා. ඔක්කොම නීති 33ක් තියෙනවා. මේ ටික අපිට ඉක්මනට මතක හිටිනවා. හරියට මේක දිහා විමර්ශනශීලීව බැලුවොත් එන රටාවන් තියෙනවා. හරිද? ඒ රටාවන් ටික මතක තියාගත්තාම මේ නීති ටික 33ක් වශයෙන් මතකද කියලා බලන්න පුළුවන්. එතකොට මේව මතක තියාගන්න ලේසියි. ඒකයි අපි මේව අංකණය කරලා නිකම්ම මම මේ ටික කියාගෙන කියාගෙන ගියොත් මේමයි වෙන්නේ. ඔන්න අඤ්ඤ සමාන චෛතසිකයේ චෛතසික 13ක් තියෙනවා. සෝබන රාශිය අප්‍රමාණ්‍ය දෙක හැර ඉතිරි සෝබන 23ක් තියෙනවා. මේකෙන් මේකට කොහොමම කිය කිය මම කිව්වොත් එහෙනම් ඔක්කොම පැටලෙනවද නැද්ද? නේද? ඒකින්ද මේවා අපි නීති වශයෙන් වෙන් වශයෙන් අහවල් අහවල් දේවල් මේ විදිහට යදෙනවා මේ විදිහට යදෙනවා කියලා යෙදෙන විදිහ විතරක් කියන්නේ නැතුව මේ වගේ අංකනයක් කරගන්නේ ඒකයි අපිට ලොකු පහසුවක් වෙන අතට ඉගෙන ගන්න මම කොතනද ඉගෙන ගන්න කියලා දන්නවා. නේද? සාරාංශයක් තියෙන්න ඕනේ. අපි අපි මතකනේ පාසල යන කාලෙත් මොකද කරන්නේ? ටිකක් සංකීර්ණ කරුණු හම්බ වෙනකොට අපි මොකද කරන්නේ? ෂෝට් නෝට් එකක් හදා ගන්නවා. නේද? අන්න ඒ වගේ මේ අභිධර්මයටත් අපි මේ මම මේ කතා කරන්නේ සාරාංශගත කාරණාවක්. ඒකයි පහසුව පහසු වෙනවා එතකොට අපිට මේක ඉගෙන ගන්න යම් කිසි පහසුවක් ලැබෙනවා ඉගෙන ගන්න කෙනාට හරි එහෙනම් දැන් ආයතරයක් ලියාගත්ත එක හරිද කියලාත් බලන්න ඕන නම් ඒක කොහොමවත් මේ අර්ථනානක ලියා ගන්න නම් දෙන්න දෙයක් නැහැ. ඇයි? මේ කාලය පැයකින් අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මම හිතන්නේ අපේ ගොඩක් කට්ටිය ලියන්න දක්ෂයි කියලාකට. කතා කරනකොට ලියා ගන්න පුළුවන් කියලා මම දන්නවා. හිතේ ලියාගත්තාම පස්සේ පුළුවන් අපිට ඒක වර්ධනය කරගන්න. පොතක් බලපුවාම හරියටම හරි. නේද? කෙටියෙන් කෙටියෙන් ලියාගත්තාම පොතක් බලපුවාම හරි. එහෙනම් ලෝකෝත්තර සිත් 45යි මහාගත සිත් 27ට 5යි. ඒතකොට 5යි 5යි. ඒ පහේ වයින්නේ මතක තියාගත්ත හැකි. කාමසෝබන් සිත් 24ට 12යි 24 දෙකෙන් බෙදුණා 12යි මතක තියාගත්ත හැකි 5යි 5යි 12යි ඊළඟට අකුසල් සිත් 12ට 7යි සහ අහේතුක සිත් 18ට 4යි 4යි එතකොට ඒ අනුව ඔක්කොම නීති ටික 33යි එහෙනම් අපි එකයින් එක අරගෙන බලමු පොඩ්ඩක් එතකොට අපිට පහසුයි එක රටාවක් තුරගන්න එහෙනම් අපි ලෝකෝත්තර සිත් 40 ආරම්භ කරනවා ලෝකෝත්තර සිත් 40 ගත්තාම ඔන්න දැන් චෛතසිකයන් ආයතරයක් අපිට චෛතසිකයන් මොනවද කියලා ඕන වෙනවා. හරිද? ලෝකෝත්තර සිත් ගත්තාම අපසල් චෛතසිකයන් යෙදෙනවද? අනේ අපසල ටික යෙදෙන්නේ නැහැ. හරිද? දැන් නමුත් ප්‍රථම ධ්‍යාන කොච්චර සිත් තියෙනවද ලෝකෝත්තර වශයෙන්? සිත් 8ක් තියෙනවා. නේද? ප්‍රථම ධ්‍යාන සිත් 8ක් තියෙනවා ලෝකෝත්තර මොනවද? මාර්ග සිත් 4යි. නේද? ඵල සිත් 4යි. ප්‍රථම ධ්‍යානයේ යෙදෙන 8යි එතකොට. අටවරක් පහනේ 40 වනේ. දැන් මතක තියෙනවෝ කියනකොට මතක් වෙනවනේ හරිද? ඒ විදිහට ඒ අර මම කිව්වා කලින්ම අපි චිත්ත චෛතසික මොනවද කියලා හොඳට ඔළුවට ගත්තාම තමයි කියනකොටම මතක් වෙන්නේ. හරිද? ලෝකෝත්තර ගත්තා කොටස් දෙකකට බෙදෙනවා. මාර්ග සිත ඵල සිත. ධ්‍යාන පහෙන් වැඩි වෙනවා. නේද? මාර්ග සිත හතරයි, ඵල සිත හතරයි, එතකොට 8යි ධ්‍යාන පහෙන් වැඩි වෙනහම 40යි. එහෙනම් දැන් මේ ගන්නේ අපි කොයි කැලේද කියලා ඉස්සෙල්ලාම ගන්න ප්‍රථම ධ්‍යාන කොටස. හරි? ප්‍රථම ධ්‍යාන කොටස ගත්තාම අන්න බලන්න. සර්ව චිත්ත සාධාරණ චෛතසික කියන ඒවා හැම හිතකම යෙදෙනවා. එහෙනම් මොන බලන්න සර්ව චිත්ත සාධාරණ චෛතසික 7 කියන්නේ දැන් මේ අපි කතා කරන්නේ නේද? ඒ චෛතසිකයන් යෙදෙන සිත් ගන්න. එහෙනම් මේ මේ සිතේ මේ සිත්වල මේ සිත් හැම එකේම සර්වචිත්ත සාධාරණ චෛතසික යෙදෙනවද නැද්ද? හා එහෙනම් හරි. නේද? එහෙනම් මේ සිත් ටික ගත්තා මේ සිත් ටික වෙනම ගත්තා මොනවද ප්‍රතිමත් ධ්‍යාන ලෝකෝත්තර සිත් ටික ගත්තා සර්වචිත්ත සාධාරණ හතම යදෙනවා හරිද ඊළඟට ඒ සිත් වලට අදාළව ආය මොනවද යදෙන චෛතසික කියලා දැන් මේ බලන්න යන්නේ හරිද ඊළඟට ප්‍රකීර්ණක චෛතසික ප්‍රථම ධ්‍යානයේ හින්දා හයම යදෙනවා ඇයි විතක්ක ਵਿਚාරාදී ඔක්කොම ප්‍රථම ධ්‍යානයේ යෙදෙන හින්දා එහෙනම් ප්‍රකීර්ණ චෛතසික ඔක්කොම ටික යදෙනවා ඊළඟට සෝබන සාධාරණ චෛතසික 19 19 විරති 3 ප්‍රඥාචෛසිකය කියන එක අර ප්‍රථම ධානයේදී අප්‍රමඤ්ඤ අපි දන්න අප්‍රමඤ්ඤ දෙකක් කියලා තියෙනවා නේද චෛතසිකවල මොනවද සෝබන සාධාරණ විරති අප්‍රමඤ්ඤ ප්‍රඥා ඒ විදිහේ චෛතසික බෙදුනේ නේද එතකොට අන්න ඒකෙන් අප්‍රමඤ්ඤ දෙක හැර සෝබන චෛතසික 20 තුනක් යෙදෙනවා මොනවද සෝබන සාධාරණ 19ම සහ විරති තුනමයි ප්‍රඥා එකයි එහෙනම් යෙදෙන්නේ නැත්තේ මොකද්ද අප්‍රමඤ්ඤ දෙක විතරයි හරි එහෙනම් මේ කියන ලෝකෝත්තර සිත්වල යෙදෙන්නේ නැති අප්‍රමඤ්ඤ දෙක විතරයි එතකොට කොහොමද වෙන්නේ 36ක් හැදෙනවා ඔක්කොම චෛතසික 36ක් ලෝකෝත්තර ප්‍රථම ධානය සිත් 8 ගත්තොත් ඒ සිත් 8 චෛතසික 36ක් නේදනවා. හරි. ඒ 8 ගත්තොත් චෛතසික 33 ඕක තමයි පළවෙනි නීතිය. ලෝකෝත්තර ප්‍රථම ධානය සිත් 8 චෛතසික 36 නේදනවා. දැන් ඔන්න අපිට එකක් පහසු වෙනවා. ද්විතිය ධානය සිත් 8ක් තියෙනවා. ඔන්න දෙවෙනි නේද? දැන් පළවෙනි නීතිය ඉවරයි. හරි. දැන් පළවෙනි නීතිය මතකද? අප්‍රමඤ්ඤ දෙක හැර ඇති වෙන්නේ නැහැ නේද? අප්‍රමඤ්ඤ දෙක හැර අනිත් ඔක්කොම චෛතසික යෙදෙනවා. කුසල චෛතසිකයන් අනිත් ඔක්කොම මේ ලෝකෝත්තර සිත්වල යෙදෙනවා. හරිද? ප්‍රථම ධානයේ. ද්විතිය ධානය ගත්තාම ඔන්න එකේ එකක් අඩු වෙනවා. මොකද වෙන්නේ? විතක්කය වෙනවා. ද්විතිය ධාන සිත්වල විතක්කය දෙන්නේ නැහැ. ඒක හින්දා ද්විතිය ධාන ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා නේද? ඒ සිත් 8 ගත්තාම අන්න අර අපමඤ්ඤ දෙකයි අය විතක්කය දෙන්නේ. එතකොට විතක්කය දෙන්නේ නැති හින්දා අර ඉස්සෙල්ලා වගේ ඉස්සෙල්ලා 33 දැන් ඉන්නේ ඉස්සෙල්ලා 36යි දැන් ඉන්නේ 35යි. හරිද? අන්න බලන්න. එතකොට දැන් මේක රටාවක් තියෙනවා කියලා තේරෙනව නේද? එහෙනම් ඊළඟට දැන් මම කියන්නේ ඉස්සෙල්ලා කියන්න පුළුවන්. ලෝකෝත්තර තුන්වෙනි ධ්‍යානයේ යෙදෙන සිත් අටේ චෛතසික 34යි වෙන්නේ. ඇයි ඒ? විතක්ක ਵਿਚාර දෙකම ප්‍රකීර්ණක চৈতසිකයන් වල දෙකක් අඩු වුණා. නේද? පළවෙනි ප්‍රථම ධානයේදී ප්‍රකීර්ණක চৈতසික ඔක්කොම යදුනා. හරිද? ඊළඟ එකේදී විතක්කය අඩු වුණා. ඊළඟේදී ਵਿਚාරය අඩු වුණා. එහෙනම් ඊළඟට ලෝකෝත්තර චතුත්ථ ධාන සිත් අටෙහි විතක්ක, විචාර, ප්‍රීති කියන තුනම යෙදෙන්නේ. ඒකින්ද මොකද වෙන්නේ? චෛතසික ගාන 33කට අඩු වෙනවා. හරි? චෛතසික ගාන 33කට අඩු වෙනවා. එතන මොනවද 33 සර්වචිත්ත සාධාරණ චෛතසික 7 යෙදෙනවා. අන්න ප්‍රකීර්ණයි චෛතසික 6න් විතක්ක ਵਿਚාර ප්‍රීති ආරණ 3යි යෙදෙන්නේ. සෝබන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. විරති චෛතසික 13ක් යෙදෙනවා. ප්‍රඥා චෛතසික යෙදෙනවා. අර අපමණ්‍ය දෙක යෙදෙන්නේ නැහැ. එතකොට ඒ ටික එකතු කරපුවහම 33යි. එන ලෝකෝත්තර චතුත්ථ ධානයේ ලෝකෝත්තර චතුත්ථ ධානයේ තියෙන සිත්වල යෙදෙන චෛතසික ගණන 33යි. ඒතර ප්‍රථම ධ්‍යානය තමයි අපිට දැන් වැඩියෙන්ම හම්බෙලා තියෙන සිතක් ගත්තොත් ඒ කියන්නේ චෛතසික 36ක් යදෙනවා ප්‍රථම ධ්‍යානවල මේ චෛතසික 36ක් යදෙනවා ඒ සිතක හරි ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිතක චෛතසික 36ක යෙදීමක් සිදු වෙන්න පුළුවන්කම තියෙනවා ඊළඟට ලෝකෝත්තර පංචම ධ්‍යාන සිත් ගත්තාම එතකොට මොකද වෙන්නේ සුඛ වේදනාව වෙනුවට ඒ කියන්නේ චතුත්ථ ධ්‍යාන සිත් හේදෙන චෛතසික 33ම පංචම ධ්‍යාන වෙනකොට මොකද අරගානමයි චෛතසිකය දෙන්නේ. එතකොට සුඛ වේදනාව හැරෙන්න උපේක්ෂා වේදනාවත් එක්කයි ඒක ගන්නෙ. සුඛ වේදනාව ඒ කියන්නේ වේදනා චෛතසිකය යෙදෙනවා. එතන සුඛ වේදනාව වෙනුවට උපේක්ෂා වේදනාව තියෙනවා. ඒකින්ද ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. ඒකද පංචම ධානය සිත් 8හි සම්පූර්ණයෙන් අර ඉස්සෙල්ලා වගේම චතුත් ධානයේ තියෙන සිත් ටික ඔක්කොම යදෙනවා. හරි ඒක තියෙන චෛතසික ඔක්කොම යදෙනවා. මොකද වේදනා චෛතසිකේ වෙනසක් තියෙනවා. සුඛ වේදනාව වෙනුවට අපි ගන්නෙ උපේක්ෂා වේදනාව. හරි. එතකොට ඔන්න දැන් අපි මේ නීති පහ ඉගෙනගෙන ඉවරයි. හරි. එහෙනම් දැන් මතකද කියලා බලන්න නීති පහ ඉගෙනගෙන ඉවරයි. එකයි ඉගෙන ගන්න තියෙන එක ඇත්තම අනිත් එක ලේසි. මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ අපි දැනගන්න ඕනේ. අපමණ්‍ය දෙක යෙදෙන්නේ නැහැ. ප්‍රථම ධානයේදී අප්‍රමාණ දෙකේ දෙන්නේ නෑ ලෝකෝත්තරවල. ලෝකෝත්තර ස්කල අප්‍රමාණ දෙක හැරෙන අනිත් ඔක්කොම ටික එදෙනවා. එතකොට මතක ප්‍රථම ධානය, ဒုတိ ය ධානය වලට විතක්කයින් එනවා. තෘතිය ධානය වල ਵਿਚාරයයින් එනවා. නේද? විතක් විචාර දෙකම අයින් වෙනවා විතක් විචාර ප්‍රීති අයින් වෙනවා ප්‍රති අධ්‍යාන වෙනකොට මේ චතුත් අධ්‍යාන වෙනකොට විතක් විචාර ප්‍රීති කියන තුනම අයින් වෙනවා අන්තිමට පංචම අධ්‍යාන වෙනකොට සුඛයයි අයින් වෙන්නේ සුඛය අයින් වුණාට එතන උපේක්ෂා වේදනාව තියෙන හින්දා වේදනා චෛතසිකයේ වෙනසක් වෙන්නේ නැති හින්දා පංචම ධානයේදී 33 හේදනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි එහෙනම් ලෝකෝත්තර සිත් පිළිබඳව මතක තියාගත යුතුව තියෙන්නේ. ඊළඟට අපි එනවා මහග්ගත සිත් 27ට මහග්ගත සිත් කියලා කියන්නේ රූපාවචර සහ අරූපාවචර සිත් වලට. හරිද? එතකොට මේකේ තියෙනවා නීති පහක් කියලා කතා කරා. මේකේ තියෙනවා නීති පහ කියලා එක පාට මතක් වෙනවා මහගත සිත් කියනකොට මම සිත් chart එක අපි මුල දැන් ගොඩක් කල් නේද මේ යන්නේ කීවෙනි සතියේද? මේ යන්නේ 29 අද 29ක් දැන් අපි ධර්ම පාඩම ගැන කතා කරනවා. ඒ කියන්නේ දෙකක්ද කොහෙද තමයි මග අරන්නේ. අපි වෙන පොය දවසක් වගේ දිලා මග අරනවා. අනිත් දැන් සති 20ක් 25ක් 26ක් 27ක් විතර කියලා කියන්නේ ලොකු කාලයක්. ඒ කාලය තුල අපිට මේ සතහන මතක තියාගත්තා නම් දැන් එකපාරටම ඔළුවට එන්න ඕනේ මේ මේකයි මේ කියන්නේ කියලා. එතකොට මහග්ගත සිත් 27 සංග්‍රහණය 5යි මහග්ගත සිත් 27 සංග්‍රහණය 5යි දැන් එහෙම කිව්වහම එකපාරටම කිව්වහම අමාරුයි වගේ මහග්ගත සිත් 7 සිත් 27 සංග්‍රහණය 5යි කිව්වහම නේද මහග්ගත සිත් 27 සංග්‍රහණය 5යි ගහම කවුරු හරි කිව්වොත් නිකන් ලොකු කාරණාවක් කියවාගේ නේද නමුත් අන්තිමට දැනගත්තාම මොකද්ද මොකද්ද මේ කියන්නේ? රූපාවචර රූපාවචර චිත්තල චෛතසික වේදේ නීති පහයි. මොකද්ද අර කියන්නේ? භාෂාව දැනගන්න ඕනේ. එච්චර. රූපාවචර අරූපාවචර චිත්තල චෛතසික යෙදෙන නීති පහයි කියන එකයි මේ කියන්නේ. ඉතින් අපිට ඕක තේරෙනවා එහෙම කිව්වහම. චෛතසික යෙදෙන හැටි මතකයි අර පාසලේ උදාහරණය මම කියවනේ. නේ? එහෙනම් අනේ ක්‍රම ක්‍රම පහයි කියන එක. ඒක අපි එහෙනම් බෙදෙන විදිහ බලන්න. ඒ මහග්ගත රූපාවචර ගන්නවා අපි රූපාවචර ගත්තාම කුසල විපාක ක්‍රියා මහග්ගත රූපාවචර ටික ගන්නවා රූපාවචර සිත් ටික ගත්තාම ඒක බෙදෙනවා කුසල විපාක ක්‍රියා විදිහට ඒකෙත් ප්‍රථම ධ්‍යාන සිත් තුනක් තියෙනවා අපි දන්නවා ඒකේ ප්‍රථම ධ්‍යාන සිත් තුනයි දෙති ධ්‍යාන සිත් තුනයි රූපාවචර පැත්තෙන් ඊළඟට පංචම ධ්‍යාන ප්‍රථම ධ්‍යාන තුනයි ද්විතිය ධ්‍යාන තුනයි තෘතිය ධ්‍යාන තුනයි චතුර්ථ ධ්‍යාන තුනයි පංචම ධ්‍යාන තුනයි අපි ගන්නකො මේ රූපාවචර සිද්ධාත්ත රූපාවචර සිද්ධිය ගත්තාම කුසල විපාක ක්‍රියා කියන සිත්වල ප්‍රථම ධ්‍යාන තුන ගත්තාම ඔන්න සර්වචිත්ත සාධාරණ චෛතසික කොහොම ටික යෙදෙන්න ඕනද නැද්ද? යෙදෙන්න ඕනේ. ඊළඟට ප්‍රකීර්ණක චෛතසික ටික ඔක්කොම යෙදෙනවා ප්‍රථම අධ්‍යානෙ හින්දා ඉස්සෙල්ලා වගේමයි. සෝබන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. අන්න අපමණ චෛතසික දෙකෙම යෙදෙනවා. ප්‍රඥා චෛතසික යෙදෙනවා. හරිද? එතකොට විරති තුන යෙදෙන්නේ නැහැ. මේ රූපාවචරවල විරසුණ යෙදෙන්නේ නැහැ. මොකද ඒකේ යෙදෙන්න අවශ්‍යතාවයක් එන්නේ නැති හින්දා අන්න එහෙනම් එතන එතන එතකොට දැන් යෙදෙන ඔක්කොම සිත් 35. හරිද? මොනවද සර්වචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි ශෝබන සාධාරණ 19යි අපමඤ්ඤ 2යි ප්‍රඥා 1යි කියලා 35ක් ලැබෙනවා එතකොට අඤ්ඤ සමාන 13ක් යදෙනවා සෝබන චෛතසික 22ක් යදෙනවා. හරි? සෝබන චෛතසික ඔක්කොම ටික 22යි යදෙන්නේ අර පැත්තෙන් 13යි. එතකොට ඔක්කොම චෛතසිකාන 35යි. එහෙනම් පළවෙනි නීතිය තමයි මහග්ගත රූපාවචර කුසල විපාක ක්‍රියාසිටවල ප්‍රධාන ප්‍රථම ධ්‍යාන සිත් තුනේ 35ක් යදෙනවා. දැන් ඉස්සෙල්ලා වගේමයි ද්විතිය ධ්‍යාන සිත් තුන එනකොට එකයි අඩු වෙන්නේ විතර්කය විතරයි. එහෙනම් 34යි. එයා තෘතිය ධ්‍යාන සිත් වෙනකොට විතක්ක ਵਿਚාර නේද? දෙකම අයින් වෙනවා. එතකොට මෙතනත් අර විරුද්ධ තුනේ දෙන්නේ නැහැ කියන එක අපි දන්නවා දැන්. එහෙනම් අර අර වගේම 33කට අඩු වෙනවා. ඊළඟට ඊළඟට ඒකේ තෘතිය චතුර්ථ ධ්‍යාන එනකොට ඒකේ විතක්ක, විචාර, ප්‍රීති කියන තුනක් හැදෙන්නේ නැහැ. එහෙනම් 35 ඉස්සලා ප්‍රථම ධානයක 35ක් තිබ්බා. දැන් තුනක් අඩු වුණාම 32 බවටපත් වෙනවා. ඊළඟට මහග්ගත රූපාවතර කුසල විපාක ක්‍රියාසිටතර පංචම ධානය සිත් තුනේ යෙදෙන චෛතසික ටික මොනවද කියලා බලපුවාම එතන මොකද වෙන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති තුන මේ දෙන්නේ නැහැ ඉස්සලා වගේමයි 32 ඊළඟට මේකේ විතක්ක ਵਿਚාර ප්‍රීතිහර අර අඤ්ඤ සමාන ඉස්සෙල්ලා වගේම 10ම යදෙනවා සෝබන චෛතසික 22න් සෝබන චෛතසික වලින් යෙදෙන්නේ 20යි සෝබන සෝබන සාධාරණ 19යි ප්‍රඥා චෛතසික එය විතරයි යෙදෙන්නේ එතන අප්‍රඥා අපමණ්‍ය චෛතසික දෙක යෙදෙන්නේ නැහැ අපමණ්‍ය චෛතසික දෙක යෙදෙන්නේ නැති හින්දා කලින් තිබ්බ 22න් දැන් මේකේ දෙන්නේ 20යි. පංචම ධානය වෙනකොට ඒකේ අප්‍රමාණ්‍ය চৈতසික දෙක යෙදෙන්නේ නැහැ. ප්‍රඥා চৈতසික විතරයි යෙදෙන්නේ. ඒක හින්දා එතන চৈতසික 20යි යෙදෙන්නේ. මේ 20 හින්දා එතකොට අන්‍ය අර කලින් වගේම ඉස්සෙල්ලා තිබ්බ චතුත්ථ ධානයේකේ අන්‍ය සමාන 10යි යෙදුනේ. මොකමද ඒ 10 යෙදුනේ? සබ්බ සර්වචිත්ත සාධාරණ চৈতසික හත කොහොමත් යෙදෙනවා ප්‍රකීණයිසික 6යි එතකොට සෝබන සාධාරණ 19යි අප්‍රමඤ්ඤයිසික 2යි ප්‍රඥායිසික 1යි වශයෙන් සෝබන 22ක් යෙදුනා 22යි 10යි 32ක් කියලා තිබුණේ ඒක පංචම ධානයට එනකොට මොකද වෙන්නේ එතන යෙදෙන්නේ නැහැ අප්‍රමන්න චෛතසික දෙක යෙදෙන්නේ නැති හින්දා තව දෙකක් අඩු වෙනවා එතකොට තියෙන්නේ චෛතසික 30ක් යෙදෙනවා ඒ ටික සාමාන්‍ය වශයෙන් මතක තියාගත්තාම ප්‍රමාණවත් අපිට මොන හරි දෙයක් මේවට අනුව විශ්ලේෂණය කරන්න ගියාම ධර්ම කරුණු තමයි මේව ඕන වෙන්නේ. මොනවටද ඕන වෙන්නේ කියලා ඕන වෙන්නේ කියලා බලනකොට මහාගත සිත් ගැන කතා කරන්න ගියාම ඕන වෙනවා අපිට මේ මේ කියන මේ රූපාවචර සහ මහාගත සිත් ගැන කතා කරන්න ගියාම ඒක රූපාවචර සහ අරූපාවචර කියන මේ මහාගත සිත් ගැන කතා කරන්න ගියාම අපිට මේවා පිළිබඳව දැනීම තිබ්බොත් ඒවා විශ්ලේෂණය කරගද්දී ලොකු පහසුවක් ඇති වෙනවා. එහෙනම් මහග්ගත සිත් 26 ඔය වගේ කාරණා පහක් තියෙනවා. නීති පහක් තියෙනවා මොනවද? ප්‍රථම ධානය සිත්වල චෛතසික 35යි. අන්‍ය සමාන 13මයි. සෝබන 22යි. ඇයි සෝබන 22 උනේ? සෝබන චෛතසික 25න් 22ක් උනේයි විරති තුන යෙදෙන්නේ නැති හින්දා. හරිද? එතකොට ඒ 22කින් ඒ ප්‍රථම ධානයේදී මතක තියාගන්න පහසුයි. එතකොට 35යි මොකද විරති 2 යෙදෙන්නේ විරති 3 යෙදෙන්නේ 25න් 22යි යෙදෙන්නේ අන්‍ය සමාන 13යි. එතකොට ඔක්කොම ටික 35යි. හරි. එහෙම තිබ්බා ඊළඟට ද්විතීය ධ්‍යාන වලට එකක් අඩු වෙනවා 34යි. තෘතීය ධ්‍යාන වලට තව එකක් අඩු වෙනවා 33යි. චතුර්ථ ධ්‍යාන වෙනකොට තව එකක් අඩු වෙනවා 32යි. පංචම ධ්‍යානය එනකොට එතන අඩු වෙනවා ආයතරයක් අප්‍රමඤ්ඤ දෙක. එතකොට 30යි. අපි අර අන්න ඒ විදිහට මම ඉස්ලාම් විස්තර කරනකොට අමාරු වුණාම අමාරු වුණාට නීති ටික මතක තියාගන්න පහසුයි. හරිද? ඒ නීති ටික මතක තියාගන්න පහසුයි. කොහොමද? ප්‍රථම ධ්‍යාන වෙනකොට 35 මොනවද කියන්නේ අපි දන්නවා. විරුද්ධ තුන විතරයි ඒ දෙන්නේ නැත්තේ. චෛතසික වලින් නේද? දැන් මතක තියාගන්න පහසුයි. ප්‍රථම ධ්‍යාන වෙනකොට මහග්ගත සිත්වල ප්‍රථම ධ්‍යාන වෙනකොට විරුද්ධ තුන විතරයි ඒ දෙන්නේ නැත්තේ. එහෙනම් 35ක් තියෙනවා නේද? ඒ කියන්නේ අන්‍ය සමාන 13යි සෝබන 25යි ඔක්කොම 38යි නේද? 38න් 35ක් කියදෙනවා මේ සිත්වල. දෙනේ ධ්‍යාන වෙනකොට එකයි අඩු වෙන්නේ. එතකොට 34යි. තුනේ ධ්‍යාන වෙනකොට දෙකක් අඩු වෙනවා. එතකොට 33යි. හතරවෙනි ධ්‍යාන වෙනකොට තුනක් අඩු වෙනවා. එතකොට 32යි. පස්වෙනි ධ්‍යානය වෙනකොට අපමණ දෙකක් අඩු වෙනවා. එතකොට 30යි. ඒ විදිහට මතක තියාගන්නයි. හරි. ඊළඟට අපි යනවා කාමසෝබන සිත් 24 අරගෙන අපි ඒක කිව්වක් දැන් 5යි 5යි 12යි මතකද? මම කිව්වා ලෝකෝත්තර සිත්වල නීති 5යි මහාගත සිත්වල නීති 5යි කාමසෝබන සිත්වල නීති එතකොට කාමසෝබන චෛතසික ඔක්කොම 24යි ඒකට නීති 12ක් තියෙනවා කියලා. හරි. එතකොට කාමසෝබන සිත් 24 සංග්‍රහ ණය 12යි මොනවද කියලා බලමු. කාබන කාමසෝබන සිත් 24 ඒවට අපි කියනවා මහා කුසලයන් කියලා. නේද? කාම සෝබන සිත් වලට කියනවා මහා කුසලයන් කියලා. මේ මහා කුසලයන් යුගල වශයෙන් බෙදපුවාම අපිට පහසු වෙනවා. කොටස් කොටස් දෙක දෙක බෙදනවා අපි ඒක. අපි දන්නවා ඒකේ වෙනස් වීම මොනවද කියලා. එතකොට පළවෙනි කොටස විදිහට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත එතකොට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කියන එක අපි ගත්තොත් එහෙනම් ඒක අසංකාරික සසංකාරික වශයෙන් බෙදෙනවා. හරි. එහෙනම් සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත කියන එක අසංකාරික සසංකාරික වශයෙන් බෙදෙනවා. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත කියන එක අසංකාරික සසංකාරික වශයෙන් බෙදෙනවා. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත කියන එක අසංකාරික සසංකාරික විදිහට බෙදෙනවා. මෙන්න මෙහෙම අපි බෙදා ගන්නවා මේක. එතකොට එහෙම බෙදාගත්තාම අපි දැන් බෙදාගත්ත කොටස් හතරකට නේද? ඒ කියන්නේ අපි දන්නවක බෙදෙන හැටි සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත. නේද? ඉතලා සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත. ඊළඟට මේක බෙදුණා මතකද අපි ඒක කියලා දෙනකොට කියලා දුන්නා. ඉස්සෙල්ලාම මේක බෙදුණා සෝමනස්ස සහගත සහ උපේක්ෂා සහගත. ඊළඟ සෝමනස්ස සහගතේ කාය බෙදුණා ඥාන සංප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත කියලා. නේද? ඊළඟට ඒකක් ආය බෙදෙනවා අසංකාරික සසංකාරික කියලා. හරිද? එතකොට ඔක්කොම දෙක දෙක දෙක නේද? 4යි 2 2 4යි 4 2 8යි. හරිද? ඒ විදිහට තමයි මේ සිත් ටික යෙදෙන්නේ. එතකොට මේ කාමසෝබන සිත් 24 සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික නේද? එතකොට සෝමනස්ස සහගත ඥාන විප්‍රුත් අසංකාරික සෝමනස්ස උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සහ සසංකාරික වශයෙන් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන එකක් එකක් ඒ දෙකම එකක් විදිහට ගත්තා සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන එක එකක් විදිහට ගත්තා උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන එකක් විදිහට උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන එක එකක් විදිහට ඒ කියන්නේ යුගල යුගල වශයෙන් ගත්තාම එතකොට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික කියන සිත් ගත්තහම ඒ සිත්වල අන්‍ය සමාන චෛතසික 13ම යෙදෙනවා සෝබන චෛතසික 25 යෙදෙනවා ඒ කියන්නේ චෛතසික 38ක් යෙදෙනවා හරි මොනවාද සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත එතකොට ඥාන සංප්‍රයුක්ත කියන්නේ නුවණ ප්‍රඥාවෙත නේදෙනවා. එතකොට අසංකාරික වුණත් ඒක සසංකාරික වුණත් ඒ සිත්වල ඒක එකයි ඒ දෙක දෙකම එකට ගත්තේ. ඒ දෙකම එකට ගත්තාම අන්‍ය සමාන 13ම ඒවා යෙදෙන්න පුළුවන්කම තියෙන අන්‍ය සමාන 13ම ඒවා යෙදෙන ඒවා ඒවා. හරිද? ඒ විතරක් නෙවෙයි අර සෝබන සිත් සෝබන චෛතසික 25ම යෙදෙන 38ක් යෙදෙන්න පුළුවන් මොන මොකේද? අන්‍ය සමාන මේ මහා කුසලයන්ගේ මේ මහා කුසලයන්ගේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන සිද්දකේ මේ චෛතසිකයන් 38ක් යෙදෙන්න පුළුවන්. හරි. ඒ වගේම ඔන්න දැන් දෙවෙනි තැන එනකොට දෙවෙනි තැන බලන්න ඔන්න බලන්න මේක අපිට පැහැදිලි වෙන හැටි. දැන් ඥාන සම්ප්‍රයුක්තන ඉස්සෙල්ලා. දැන් සෝමනස්ස සහගතයි ඥාන විප්‍රයුක්තයි. ඥාන විප්‍රයුක්ත නම් මොකක්ද අයින් වෙන්නේ? ප්‍රඥාචෛතසික අයින් වෙනවා. ප්‍රඥා චෛතසික අයින් වෙනවා නම් අනුබාණ්ඩ වෙනවා. අඤ්ඤ සමාන චෛතසිකයන් කියලා කිව්වහම මොනවද ඒ කුසල අකුසල දෙකේම යෙදෙන අපි දන්නවනේ. මේ සාරතික සාධාරණ සහ ප්‍රකීණක චෛතසික ටිකට. එතන 13ක් තිබ්බා. 13 13 මේ දෙන්න පුළුවන් මේකේ. ශෝභන සාධාරණ චෛතසික 10 9ක් යදෙනවා. විරති චෛතසික තුනක් යදෙනවා අපමඤ්ඤ චෛතසික දෙක යදෙනවා එතකොට මොකද්ද වෙන්නේ එකයි අඩු වෙන්නේ ඔක්කොගෙම මොකක්ද අඩු වෙන්නේ? ප්‍රඥා දැස්සික අඩු වෙනවා. එහෙනම් 38න් 37ක් එදෙනවා. හරිද? මතක තියාගන්න පහසුයි කියුවම ඒකයි. හරි. ඊළඟට බලන්න ඊළඟට තුන්වෙනි කොටට එනවා අපි. තුන්වෙනි කොට එනවා සෝමනස්ස සහගතයි ඉඳලා උපේක්ෂා සහගතය දෙනවා. උපේක්ෂා සහගතය දෙනකොට හැබැයි මොකද වෙන්නේ? ඥාන සංප්‍රයුක්ත. ඔය හතර ගන්න යෙදෙන හැටි බලන්න අපිට මතක තියාගන්න ඉතින් මේ නවයෙන්ම මතක තියාගන්න ලේසි. සෝමනස්ස සහගතයකේ සෝමනස් සහගත වෙනකොට උපේක්ෂා සහගත උපේක්ෂා සහගත ගත්තහම ඥාන සංප්‍රයුක්ත වෙනවා එහෙනම් ඉස්සෙල්ලා ප්‍රඥාව යෙදුන්නේ දැන් ප්‍රඥාව යෙදෙනවා හැබැයි මෙතන ඉස්සෙල්ලා ප්‍රීතිය යෙදුන අරක සෝමනස් සහගතින්ද දැන් ප්‍රීතිය දෙන්නේ එහෙනම් එතන අඩු උනේ ප්‍රීතිය හරිද එතන ප්‍රීතියයි අඩු උනේ එහෙමනම් ආයතරයත් ආයතනය කීයද 37යි ආයතරයත් 37යි මේ දෙක මාරුණා මොකක්ද මාරුණත් දෙක එකක ප්‍රීතිය යෙදුනා එක යුගලයක අනිත් යුගලයක ප්‍රඥාව යෙදුනා හරිද ඊළඟට බලන්න ඊළඟකට එනකොට උපේක්ෂා සහගතයි නම් ප්‍රීතිය යෙදෙන්නේ ඥාන විප්‍රයුක්තයි නම් ප්‍රඥාව යෙදෙන්නේ එහෙනම් කියද දෙකක් යෙදෙන්නේ මොනවද ප්‍රඥාවයි ප්‍රීතියයි දෙක හැරෙන්න අනිත් චෛතසික 36ම යෙදෙනවා අන්න බලන්න නීති හතරක් මෙතනින් අපිට ඉවරයි. මෙතන නීති 12ක් කතා කරන්න තියෙනවා. හරිද? නීති 12න් නීති හතරක් ඉවරයි. හරි. එතකොට මේ නීති ටික හැදෙන විදිහ චුට්ටක් අපේ මනසට ගන්න මම ඊළඟ දවසේත් ආය අපි මෙතනින්ම පටන් අරන් ආය කතා කරමු කොතනින්ද කාම සෝබන සිත් 24 අරගෙන ආය මම කතා කරනවා ඊළඟ දවසේ අපිට ඉක්මනට එතකොට ඒක ඉවර කරගත්තේ හොඳට හොඳට අපි ඒක බලා ගන්න ඕනේ දැන් මේක මේ කිව්ව දේ ආය මතක තියාගන්න කොහොමද අපි මේක වර්ගීකරණය කරේ නේද ඒ නිකන් ගන්නකො සෝමනස්ස සහගත සහ ඥාන සම්ප්‍රයුක්ත කියලා හිතන්න යුදල් කතාවත් පැත්තකින් දාන්නකෝ. නේද? එතන ඊට කර සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කියලා ගත්තාම ප්‍රීතියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. එහෙනම් චෛතසික ඔක්කොම ටික යෙදෙන්න පුළුවන්. මේ සිත් හැදෙන්න මේ චෛතසික ඔක්කොම ටික යෙදෙන්න පුළුවන්. හරි. ඊළඟට එකක් අඩු වෙනවා සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත වෙනකොට අන්න ප්‍රඥාව විතර අයින් වෙනවා. එහෙනම් 38න් එකක් අඩු වෙනවා 37යි. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත වෙනකොට ප්‍රීතිය අයින් වෙනවා ප්‍රඥාව ආය එනවා. එහෙනම් ආයතිස් 7යි. හරිද? ඊට පස්සේ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත වෙනකොට දෙකක් අයින් වෙනවා ප්‍රඥාව සහ ප්‍රීතිය අයින් වෙනවා. එතකොට 36යි. හරිද? අන්න එහෙම අපිට මේක හොඳින් මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඊළඟට බලන්න මේ විදිහට අපිට හොයාගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා හැම වෙලෙම බොහෝම ප්‍රවේශමේ හිමින් සැරේ අපි මොකද කරන්න ඕනේ මේ කාරණාවල් වලදී පටලගන්නේ නැතුව අර සතහන හැම වෙලේම මතකේ තියාගන්න ඕනේ මොන සතහනද මොකුත් අමාරු නෑ මේ කියන ඒවා ඔක්කොම තේරුම් ගන්න ලේසි මම ඒකයි මුලින් ඉඳන් පොතක ලියාගෙනවට වැඩිය හිතේ ලියාගන්න කිව්වේ මොකද්ද සිත් සටහන සහ චෛතසික සටහන සිත් සටහන සහ චෛතසික සටහන මනසට ගන්න අරගත්තම මේ කියන එක පාටම තේරෙනවා හරිද මෙන්න මේ නීති ටික අපි කොහොම හරි අපේ ඔළුවට අරගෙන තියාගත්තොත් එහාට මෙහාට වෙනකොට මේ විදියයි වෙන්නේ මේ විදියයි වෙන්නේ කියලා ප්‍රථම ධානය කියනකොට මොකක්ද කියලා තේරෙනවා ද්විතිය ධානය කියනකොට මොකක්ද කියලා තේරෙනවා. රූපාවචර කියනකොට මොකක්ද කියලා තේරෙනවා. ඒවා විශේෂ දැන් බලන්න මේ සිත්වල යෙදෙනකොට හරි අපූර්වවට තේරෙනවා මේ මේ සෝමනස් සහගත කියනකොට මොකද වෙලා තියෙන්නේ. නේද? ඥාන විප්‍රයුක්ත කියනකොට මොකද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අතනින් අර ප්‍රඥාව යෙදෙන්නේ නැතුව නේද? අර එතකොට අසංකාරික සසංකවුර යහුවොත් අසංකාරික සසංකාරික ભેදය ආවට අර මූලික වශයෙන් අර යෙදෙන චෛතසිකවල ප්‍රීතිය ප්‍රීතිය සහ ප්‍රඥාවේ වෙනස්කම් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රීතිය සහ ප්‍රඥාවේ වෙනස්කම් සිද්ධ වෙන්නේ නැහැ. මේ විදිහට අපි මේ සරලව මේ වේදාව බොහෝ දේවල් කතා කරන් තිබ්බත් අපි මෙතනදී හරියට අර ඉරි ගහලා වගේ නේද? ඉරි ගහලා වගේ සාරාංශගතව ඉගෙන ගන්නවා. මේ මුල් ටික ඉගෙන ගත්තට පස්සේ ඔන්න බලන්න දැන් වේදනා සංග්‍රහයට අපි එනවනේ. දැන් මේ මේ කොටස් ටික මේ සංග්‍රහණය ටික අයින් වෙච්ච ගමන් ඉන්නේ වේදනා වේදනාව ගැන වේදනා සංග්‍රහයට එතකොට ඒ එන්නේ එතනින් තමයි අපිට මේවා වැඩිපුරම ප්‍රායෝගික යෙදීම වලට අවශ්‍ය වෙන්නේ වේදනාව වේදන තැන් මොනවද ඒ වේදනාව වේදන ආකාරයන් හේතු ටික හොයාගන්න අපිට ලොකු ප්‍රයෝජනයක් වෙනවා ඒ විදිහට අභිධර්මය කියන එකේදී අපිට අපේ ජීවිතයට මේක එකතු කරගෙන මේ යෙදෙන තැනුත් එක්ක අපිට මේ වෙනකොටත් අදහස් ඇති වෙන්න ඕනේ මේ කන බොන නාන අඳින මගේ මානසිකාරයේ මේ තරම් සංකීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙනවද? සංකීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙනවද? නේද? එපමණකින්ම මට තේරෙන්න ඕනේ මේකේ තියෙන අනාත්ම ස්වභාවය මේවා එකක්වත් මට කියලා නේද මේ වගේ මෙච්චර මේ සංකීර්ණ මේ සිද්ධ වෙන මේ චෛතසිකයන්ගේ යෙදීම් සිත්වලයේදී කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ඔය ගණන් හිලවෝනේ අප්පා නිවන් දකින්න කියලා. ගණන් හිලව මොකද නිවන් දකින්න ඕනේ නේද? නමුත් මේවා දැනගෙන තබා ගැනීමෙන් අපිට නේද යම්කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. දැන් මම ඒක පැහැදිලි කරලා දෙන්නම් පසුව නාම රූප පරිච්ඡේදයේදී සහ අපිට ඇති වෙන හේතු සංග්‍රහය. හරි හේතු ගැන හොයද්දී කාංකා විතරන සුද්ධිය, ditthi සුද්ධිය ආදී වශයෙන් ඒ තැන්වලදී අපිට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මේවා දැනගෙන දැනගෙන වාසය කිරීම මොකද්ද මේ වෙන්නේ කියලා හොයාගන්න ගියාම. ඒකින්ද අභිධර්මයේ බොහොම රසවත් වෙනවා. අපි මේ පාඩම ගොඩක් දුරට අරයන් නැහැ කියලා මම කිව්වා. මොකද මම දන්නේ නැහැම අරයන්ටත් ඉස්සරහට. එනමුත් මේ මූලික ටික අපි හොඳින් පුළුවන් හැටියට නේද? අපි ප්‍රවේශමෙන් දන්න ටික මේව කරගත්තොත් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඒකද අපි දන්නේ නැහැ කියලා බෑ ගවේෂණය කරන්න ඕන. නේද? දන්නේ නැහැ කිය කිය බෑ. මාත් කියනවා දැන් දන්නේ නැහැ කියලා හැම කෙනෙක් හරියන්නේ නැහැ. කිව්වට අපි මේවා නැවත නැවත ගවේෂණය ගවේෂණය කර කර ගවේෂණය කර කර ගැඹුරටම නැති වුණා දන්න ටික හරි අපේ ජීවිතේට ඒක රාශී කරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් යම්කිසි අදහසක් අභිධර්මය ගැන ඇති කරගෙන ඉදිරියට යන්න. ඉතින් මේක එන්න එන්න දැන් දැන් අර මුලදී කරගත්තට වැඩිය දැන් ටිකක් හොඳයි. මේ ටික තමයි මේ අංක අංකණය ටික තමයි මේ ටිකක් අමාරු. ඊට පස්සේ තියෙන්නේ පහසු ගමනක් තියෙනවා. ඒක ගැන අපි සාකච්ඡා කරමු පස්සේ. හොඳයි. එහෙමනම් අද දවසේත් අපේ වැඩසටහන අපි මෙතෙන් නිමාවටපත් කරනවා. එහෙනම් අපි කල්පනා කරමු. එතකොට දැන් මෙතන අපිට ඉතුරු වෙන්නේ ක්‍රියා ක්‍රියා සිත් ටික ගැනයි මේක ඉතුරු වෙන්නේ. ක්‍රියා මේ කුසල සිත් ක්‍රියා සහ විපාක ටික. ඒ ටික අපි ඊළඟ දවසේ ආයෙ මේ ටිකත් එක්කම පැහැදිලි කරලා මම විස්තර කරන්නම්. දැන් අද දවසේ නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම ඒ ධර්මය ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මන්දිරයට ඇවිල්ලා මා සමග එකතු වෙලා මේ සාකච්ඡා කරමින් ධර්මය ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස ඉතින් ඒ අය ඒ අයගේ දායකත්වය වෙනුවෙන්ට අපිට මේ ධර්මය ශ්‍රවණය කරන්න තියෙන හැකියාව බොහොම අඩු වෙනවා. ඉතින් ඒ අයට බොහොම පුණ්‍ය අනුමෝදනා කරමු නිවසේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරපු අය සහ මම අපි තුල ඇතුළු සියලු පුණ්‍ය ශක්තිය ඒ දායකත්වයෙන් දරපු හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.